නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් සුප්පබුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා යේ සංදිවාච රත්තෝච නිච්ච චං බුද්ධ ගතා සති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඉන්ද්‍රාණී මහත්මිය සහ දූ දරුවන් වන කනිෂ්ක අනෝමා ඉෂානි නලින්ද ලක්ප්‍රිය ශාන්ත්‍රි, ටන්න, නවමාලිකා යන ඒ දූ දරුවන් සහ මුණුබුරු මිනිබිරියන් විසින් පින්කමේ ආරමුණ අගෝස්තු මාස 27 වන දින 91 වැනි ජන්මදිනයේ සමරන ගුණශීලද සිල්වා තමන්ගේ ආදරණීය පියාණන්ට ස්වාමි පුරුෂයාණන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් අද මේ පින්කම සිද්ධ කරන්නේ එතුමන් ඊ타මාත්ම කරුණාවන්ත ගුණ යහපත් ආදර්ශමත් පියෙක් හැටියටත් ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරමින් දිනපතාම බුදු ගුණ මෙනෙහි කරමින් කාලය ගත කරන බව ඒ දරුවන් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම සාංශාරික ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද පින්කම සිද්ධ කරා. ඒ පියාණන් තමන්ගේ ජීවිතයේ මේ වෘද්ධ සමයේහි නිතර බුදුගුණ සිහි කරන කෙනෙක් නිසා අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට ඒ පින්වත්තුන් අපට ආරාධනා කළේ බුදු ගුණ සිහි කිරීමෙහි වටිනාකම පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්තයි අප්‍රමාණයි සාමාන්‍ය කෙනෙකුට තබා සරියුත් මහරහතන් වහන්සේ වැනි මහා ප්‍රඥ උත්තමයෙකුටවත් බුද්ධ ගුණය ඒ සමස්ත අර්ථයෙන් ස්පර්ශ කරන්නට පවා සිතන්නටවත් ස්පර්ශ කරන්නට තබා සිතන්නටවත් පුළුවන්කමක් නැහැ. උදාහරණයක් හැටියට දක්වලා තියෙන්නේ සරියුත් මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් බුද්ධ ගුණය පිළිබඳව සිතුවොත් කල්පනා කළොත් උන්වහන්සේට වැටහෙන බුදු ගුණ ප්‍රමාණය උපමාවකින් දක්වලා තියෙනවා හරියට මහ මුහුදට ඇඟිල්ල දිගු කළොත් ඒ ඇඟිල්ල කෙලින් සිටින ජල කඳ කොයිතරම් ස්වල්පද අවශේෂ මහා සමුද්‍රයේ ජල කඳ කොතෙක් විශාලද අන්න ඒ වගේ තමයි සරියුත් මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාවට බුද්ධ ගුණ ආවර්ජනා වෙන ප්‍රමාණය දැනෙන වැටහෙන ප්‍රමාණය ස්පර්ශ වෙන ප්‍රමාණය තරම්ම ස්වල්පයයි උන්වහන්සේට නොදැනෙන නොඇටහෙන ප්‍රමාණයම අප්‍රමාණයි ඊළඟට ගංගා නම් නදියට එහෙම නැත්නම් අපට වැටහෙන හැටියට අපි මහවැලි ගඟ ගත්තොත් ඒ ගංගාවෙහි මහ ජල කඳ ගලාගෙන යනකොට යම්කිසි කෙනෙක් ඉදිකටු සිදුරක් ඒ කියන්නේ ඉදිකටු එක පැත්තක් උල අනිත් පැත්ත නූල දාන සිදුර තියෙනවනේ ඒකට කියනවා ඉදිකටු මල කියලා. ඒ ඉදිකටු මලක් අර ගංගා ජලයට ඇල්ලුවොත් ඒ ඉදිකටු මල ඇතුලෙන් ගලා යන ජලය කොයිතරම් ස්වල්පද අනෙක් ජල කඳ කොයිතරම් මහත්ද අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණයන් බුද්ධ ඥානයන් සිහිපත් කරනකොට ඒ කෙරෙහි අවධානය යොමු කරනකොට සරියුත් මහරහතන් වහන්සේට වැටහෙන බුද්ධ ගුණ ප්‍රමාණය අර ඉදිකටු මලෙන් ඒ සිදුරෙන් නික්ම යන ජලය තරම් අතිශයින් ස්වල්පයක් අර ගංගාවෙහි අවශේෂ මහත් ජල කඳසේ තථාගතයන් වහන්සේගේ බුද්ධ ගුණය අනන්තයි අප්‍රමාණයි කියපුවා. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේගේ ගුණ කදම්බය සාමාන්‍ය කෙනෙකුට තබා සරියුත් මහරහතන් වහන්සේ වැනි ශ්‍රාවක ප්‍රඥාවෙන් අග්‍රප්‍රාප්ත වුණු සුවිශේෂ උත්තමයෙකුටවත් ਸਰවාකාරයෙන් හඟින්නට දේශනා කරන්නට විග්‍රහ කරන්නට ස්පර්ශ කරන්නට පුළුවන්කමක් නැහැ. නමුත් අපි හැමදෙනාම වෑයම් කරන්නට ඕන අපි අපගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ බුද්ධ ගුණය තේරුම් ගන්නට. ඒ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරන සිහි කරන ප්‍රමාණයට තමයි අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව ජනිත වෙන්නේ. එතකොට ඒ සද්ධාව තමයි මේ නිර්වාණ ගාමිනී මාර්ගයේහි ප්‍රවේශය වෙන්නේ. දොරටුව වෙන්නේ. සද්ධාව නැතිනම් අපි මේ ගමන් මගට අවතීර්ණ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සද්ධා ජාතෝ උපසංකමතේ සද්ධාව නිසා තමයි මේ ධර්මය දැන ගැනීම සඳහා අපි යොමු වෙන්නේ. උපසංකමන්තෝ පෛරුපාසති. ඒ විදිහට යොමු වුණාට පස්සේ තමයි ධර්මය දන්නා ධර්මදරයින් ඇසුරු කරන්නට ගුරුවරුන් ඇසුරු කරන්නට පෙළඹෙමි. එතකොට පෛරුපාසන්තෝ සෝතං ඕදහති. එහෙම ඇසුරු කරනකොට තමයි ඒ ගැඹුරු ධහම අහන්නට අපි අවධානය යොමු කරන්නේ. සෝතං ඕදහන්තෝ ධම්මං සුනාති. ඊට පස්සේ තමයි ධර්මය අහන්නේ. ඒ ඇහුවට පස්සේ තමයි ඒක දරාගෙන ඒවා අර්ථ විනිශ්චය කරන්න විමසන්නේ. ඊට පස්සේ තමයි ඒවා ටිකෙන් ටික තේරුම් අරගෙන පුහුණු කරන්නේ. මෙන්න මේ විදිහට සද්ධාව මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි මූලික දොරටුව හැටියට එහෙම නැත්නම් පදනම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සද්ධාව කියන්නේ කොමක්ද කියලා ධර්මයේ පැහැදිලි කරනවා සද්ධාති තථාගතස්ස බෝධින්. සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, බුද්ධත්වය පිළිබඳව සහේතුකව ඇති කරගන්නා වූ විශ්වාසය පිළිගැනීම. එතකොට බෝධි කියලා කියන්නේ අවබෝධය. තථාගතයන් වහන්සේගේ අවබෝධය, තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව. ඒ මහා ප්‍රඥාව මහා කරුණාවත් එක්කලා එක්ව බැඳී පවතිනවා. එහෙම නැත්නම් උන්වහන්සේගේ ගුණය නුවණත් එක්ක, නුවණ ගුණයත් එක්කලා එකට බැඳී පවතිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණය සහ නුවණ පිළිබඳව අපට යම්කිසි සහේතුක විශ්වාසයක් ඇති වෙන්න ඕන 100ට 100ක් උන්වහන්සේගේ ඒ අනන්ත ගුණය අපට ආවර්ජනා කරන්න නොහැකි වුණත් උන්වහන්සේගේ අනන්ත ප්‍රඥාව අපට 100ට 100ක් ස්පර්ශ කරන්නට නොහැකි වුණත් අපි උත්සාහ කරන්න ඕන අපේ ප්‍රඥාවේ ශක්ති ප්‍රමාණය බුදුරජාණන් වහන්සේගේ ගුණය සහ නුවණ පිළිබඳව නිතර නිතර සිතන්න කල්පනා කරන්න. එතකොට තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට බුදුරජාණන් වහන්සේගේ ගුණය සහ නුවණ පිළිබඳව එහෙම නැත්නම් උන්වහන්සේගේ අවබෝධය බුද්ධත්වයේ පිළිබඳව අපිට යම්කිසි වැටහීමක් ඇති වෙනවා. අන්නේ වැටහීමේ ප්‍රමාණයට තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව ඇති වෙන්නේ. එතකොට ඒ සද්ධාව ඇති වෙනකොට තමයි උන්වහන්සේ දෙසූ ධර්ම මාර්ගය පිළිබඳව අපට සද්ධාව ඇති වෙන්නේ. ඒ ධර්ම මාර්ගය පිළිබඳව සද්ධාව ඇති වෙනකොට තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට අපට උත්සාහයක් වීරයක් ඇති වෙන්නේ. එහෙම නැති වුණොත් අපට ඒ වීරය ජනිත වෙන්නේ නැහැ. ඒ නිසා තෙරුවන් පිළිබඳ සද්ධාවෙහි මූල කාරණය තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අවබෝධය පිළිබඳව ඇති කරන සද්ධාව. ඉතින් ඒ සද්ධාව දියුණු වෙන්නෙම බුදු ගුණ ආවර්ජනා කිරීමෙන් බුදු ගුණ සිහි කිරීමෙන් එතකොට මේ බුදුගුණ සිහි කිරීම ආවර්ජනා කිරීම අපට විවිධ ක්‍රමවලින් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. යම් කෙනෙක් බුද්ධ පූජා පැවැත්වීම තුලින් බුද්ධ ගුණ ආවර්ජනා කරන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සජ්ජායනා කරමින් ආවර්ජනා කරමින් වන්දනා කිරීම. ඒ වගේම බුදු ගුණ ශ්‍රවණය කිරීම. ඊළඟට බුදු ගුණ පැහැදිලි කරමින් පොතපත ලිවීම. ඒ බඳු ලියලා තියෙන බුද්ධ ගුණ ඇතුළත් පොතපත කියවීම මේ විවිධ ක්‍රම වලින් අපට ඒ බුද්ධ ගුණය පිළිබඳව අපේ ඥානය අපේ සද්ධාව දියුණු කරන්නට පුළුවන් ඊළඟට අපට පුළුවන් ඉන් ඉදිරි පියවරක් හැටියට බුදු ගුණ නැවත නැවත සිහි කරමින් බුද්ධානුස්සති භාවනාවෙහි යෙදෙන්න ඊට පස්සේ ඊටත් ඉදිරි පියවරකට අපි යනකොට අපට පුළුවන්කම තියනවා විදර්ශනා ප්‍රඥාවෙන් මේ ධර්මය තේරුම් ගනිමින් ඒ විදර්ශනා ප්‍රඥාව තුළින් බුද්ධ ගුණය වඩාත් ස්පර්ශ කරන්නට වඩාත් වටහා ගන්න. ඒ මොකද ධර්මයේ තුලින් තමයි හරියටම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපිට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දකිනවද ඒතනත්තා තමයි බුදුරජාණන් වහන්සේ දැක ගන්නට සමත් වෙන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පුද්ගල ස්වභාවයකින් එහාට ගිය ගුණාත්මක ස්වභාවයකින් තමයි අපි බුදුරජාණන් වහන්සේ හඳුනාගත යුත්තේ. දැන් අපි කුඩා කාලේ තමයි බුදුරජාණන් වහන්සේ කිව්වහම අර පිළිමේ තියෙන විදිහට උන්වහන්සේගේ බාහිර ස්වરૂපය පිළිබඳව හඳුනා ගන්නට අපි උත්සාහ කරන්නේ කියන්නේ ඌර්ණ රෝම ධාතුවක් තියෙන කෙස් ටික හිස මුදුනෙන් ඉහළට එසවුණු ඊළඟට උරහිසෙහි ස්පර්ශ වෙන ගානට දිගු කන් ඇති ඒ විදිහට බුද්ධ රශ්මි මාලාවක් විහිදෙන බොහොම ප්‍රියමනාප ලස්සන දේහ සම්පත්තියකින් යුක්ත එහෙම නැත්නම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ අසාමාන්‍ය බුද්ධ විලාසයක් අපි හඳුනා ගන්නට උත්සාහ කරනවා කුඩා කාලේ ඉඳලා ඒ තථාගතයන් වහන්සේගේ දේහ සම්පත්තිය. ତර තථාගතයන් වහන්සේගේ ගුණ සම්පත්තිය ඥාන සම්පත්තිය ඊටත් වඩා විචිත්‍රයි. එතකොට මේ ಗುಣ සම්පත්තිය ඥාන සම්පත්තිය පිළිබඳව අපි සිතන ආවර්ජනා කරන භාවනා කරන විදර්ශනා කරන ප්‍රමාණයට තමයි අපේ ගුණය සහ නුවණ අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. දැන් කුඩා කාලේ ඉඳලා අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගෙන හෝ නොදැනගෙන අපේ මව්පියන් අපිව යොමු කරනවා බුදුන් වඳින්නට ඒ වගේම මල් පහන් පූජා කරන්නට ඒවට යොමු කරනවා. එතකොට කුඩා කාලේ අපි ඒවා කරන්නේ මව්පියෝ කියන නිසා, මව්පියෝ යොමු කරන නිසා. නමුත් කාලයාගේ ඇවෑමෙන් අපිට ඒක හුරුවක් වෙනවා, පුරුද්දක් වෙනවා. ඊට පස්සේ අපි ටිකක් ලොකු මහත් වෙනකොට අපේ බුද්ධිය වැඩෙනකොට අපි ඒවා පිළිබඳව සිතා බලන්නට පටන් ගන්නවා. මොකටද මේවා කරන්නේ? බුදුහාමුදුරුවෝ ජීවමානව නැහැ. ඒතර අපි මොකටද මේ මල් පහන් පූජා කරන්නේ මේ දානේ පූජා කරන්නේ මේකෙන් තියෙන අර්ථය කුමක්ද අන්න එහෙම සිතනකොට සද්ධාව අඩු පුද්ගලයා ඒක පැත්තකට දානවා හැබැයි සද්ධාව තියෙන කෙනා ප්‍රඥාව අවදි කරගන්නට එය උපාය මාර්ගයක් කරගන්නවා ඒ කියන්නේ විමසා බැලීම වරදක් නෙමෙයි නමුත් විමසා බලනවා වෙනුවට අපි සැක කරලා ඒක බැහැර කළොත් අපේ ගමන් මඟ එතනින් ඉදිරියට වැඩෙන්නේ නැහැ එතකොට අපි විමසා බලන්න ඕන ඇත්තටම ඇයිද අපි පහන් දල්වන්නේ? ඇයිද අපි මල් පූජා කරන්නේ? ඇයිද අපි බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරන්නේ? මේ කරන ඒවෙන් මොකක්ද පරමාර්ථය? දැන් අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැයි කියලා. එතකොට නැතිනම් උන්වහන්සේට අපි මේ පහනක් පූජා කළාම උන්වහන්සේට ඇති ඵලය මොකක්ද? උන්වහන්සේට කිසිදු ඵලයක් එහි ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති නිසා. නමුත් අපි මේ පහන දල්වනකොට ඒ වාරයක් පාසා අපට බුදු ගුණය සිහි වෙනවා. ඒ බුදු ගුණය සිහි කරලා තමයි අපි පහන දැල්විය යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව සිහි කරලා තමයි අපි පහන දැල්විය යුත්තේ. මේක කාලයක් කරගෙන කරගෙන යනකොට අර බුද්ධ ගුණය පිළිබඳව වඩා ගැඹුරින් සිතන්නට අපි පෙළඹෙනවා. බුද්ධ ඥානය පිළිබඳව වඩා ගැඹුරින් සිතන්නට පෙළඹෙනවා. එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අපි උන්වහන්සේට යමක් පූජා කරන්නේ උන්වහන්සේගේ ප්‍රයෝජනය සලකාගෙන විය හැකියි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. එහෙමනම් අපි පූජා කරන දේ බුදුහාමුදුරුවන්ට ප්‍රයෝජනයක් නැහැ. එහෙමනම් දැන් අපි යම් යම් දේවල් පූජා කරන්නේ කුමක් සඳහාද? ගුණය සිහි කරලා නුවණ සිහි කරලා. ඒතර ගුණය නුවණ සිහි කරලා ඇයිද අපි යමක් පූජා කරන්නේ? ඒ තුලින් අපට බුද්ධ ගුණ ආවර්ජනය සඳහා අවස්ථාවක් සැලසෙනවා. ගුණ නුවණ දියුණු කරගන්නට අපට අවස්ථාවක් සැලසෙනවා. දැන් සාමාන්‍යයෙන් බොහෝ දෙනා කල්පනා කරන්නේ බුද්ධ පූජාව කියන්නේ පින් සිද්ධ කරගන්නටයි කියලා. එතකොට ඒකෙන් යම්කිසි පිනක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ආහාර පාන පූජා කළාම අපටත් සසර ගමනේ ආහාර පාන ලැබෙනවා. බුදුරජාණන් වහන්සේට ආලෝකය පූජා කළාම අපටත් සසර ගමනේ දීප්තිමත් net ලබන්න ප්‍රභාමත් ශරීර ලබන්න ඒ කුසලයේ හේතු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගුණය සහ නුවණ සිහි කරලා අපට ඒ කටයුතු කරන්න පුළුවන් නම් සසර ගමනේ ඒ පුණ්‍ය ප්‍රතිලාභයේ පමණක් නෙමේ ගුණ නුවණ වැඩෙන්නට ඒක හේතුවක් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් අපි බුදුරජාණන් වහන්සේට පහනක් දල්වනකොට ඒ පහන දල්වන්නේ ආලෝකය පූජා කරනවා කියන අදහසින් පමණක් නම් අපට සසර ගමනේ ප්‍රභාමත් ශරීර ලබන්න රූප සම්පත්තිය ලබන්න ඒ හැම අවස්ථාවකම අන්ධකාරයේහි පීඩා විඳින්න නැතුව ආලෝකය ලබන්නට ඒ වගේම තියුණු net ලබන්නට ඒ කුසලය අපට හේතු වෙන්නට පුළුවන්. නමුත් අපි මේ ආලෝකය පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සිහි කරලා නම්. උන්වහන්සේ ਸਰවඥතා ඥාන අනාවරණ ඥානාදී සුවිශේෂ ඥානයන්ගෙන් යුක්තයි. ਸਰවඥතා ඥානය කියලා කියන්නේ සියල්ල දක්නා ඥානය. අනාවරණ ඥානයයි කියලා කියන්නේ ආවරණ නැති ඥානය. ඒ කියන්නේ උන්වහන්සේ අතීතයට අවධානය යොමු කළොත් අතීතේහි ඕනෑතරම් උන්වහන්සේ අවධානය යොමු කරන්නේ කවර කවර කරුණක් කෙරෙහිද ඒ ඒ කාරණය උන්වහන්සේගේ ප්‍රඥාවට ප්‍රකටව දැනෙනවා. ඒක ආවරණය කරන්නට පුළුවන් දෙවියෙක්, බ්‍රහ්මෙක්, මාරයෙක්, මිනිස්සෙක්, ශ්‍රමණෙක් කිසිවෙක් ලෝකේ ඇත්තේ නැහැ. ඒ වගේම පර්වතයකට වෙනත් අන්ධකාරයකට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වෙන දේ ලෝකෙහි කිසිම වස්තුවකින් කිසිම ද්‍රව්‍යයකින් කිසිම උපාය මාර්ගයකින් කිසිම විද්‍යාවකින් කිසිම තාක්ෂණයකින් බුදුරජාණන් වහන්සේගේ ඥාණයට ගෝචර වෙන දේ ආවරණය කරන්නට බෑ උන්වහන්සේ අනාගතය පිළිබඳව අවධානය යොමු කරනවා නම් ඒ අනාගත ධර්මතා පිළිබඳ හේතුඵල වශයෙන් අනාගතයේ ගොඩ නැගෙන කරුණු අනාගතය කියලා කියන්නේ තවම සිදු නොවුණු දෙයක්. න ආගත නොපැමිණි සිදු නොවුණු කාරණයක්. එතකොට එහෙමනම් අනාගතය කොහොමද දකින්නේ? මේ වර්තමානයේ ගොඩ නැගෙන හේතු ප්‍රත්‍යයන්ට අනුරූපීව ඒ හේතු ප්‍රත්‍යයන් ගොඩ නැගෙන ගොනු වෙන ආකාරයට මෙසේ මෙසේ අනාගතේ කරුණු ගොඩ නැගෙනවා. එතකොට තථාගතයන් වහන්සේ අනාගතය දකිනකොට උන්වහන්සේට උන්වහන්සේගේ ඒ ඥාණය වලක්වාලන්නට ආවරණය කරන්නට සමත් පුද්ගලයෙක් හෝ ද්‍රව්‍යයක් හෝ උපාය මාර්ගයක් හෝ තාක්ෂණයක් හෝ කිසිවක් නැහැ ඒ පවතින හේතුඵල ධර්මයන්ට අනුරූපීව අනාගතය මෙසේ මෙසේ ක්‍රියාත්මක වෙනවයි කියලා තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවෙන් දකින්නට කිසිදු බාධාවක් නැහැ. උන්වහන්සේගේ මහා ප්‍රඥාවට ඒ අනාගතය පිළිබඳ කාරණා විශ්ය කරගන්නට පුළුවන්කම වර්තමානයේ පිළිබඳ වර්තමානයේ කියලා කියන්නේ මේ පවතින ස්වභාවය පවතින ස්වභාවයේ ඕනෑම කාරණයක් පිළිබඳව ළඟ ඇති දුර ඇති ප්‍රකටව පෙනෙන නොපෙනෙන ඕලාරික සූක්ෂම මේ ඕනම කාරණයක් පිළිබඳව තථාගතයන් වහන්සේ අවධානය යොමු කරනවාද එහෙම නැත්නම් මේ සක්වලෙහි වෙනත් සක්වලක මේ විදිහට යම්තාක් උන්වහන්සේගේ ඥානය යොමු කරනවාද ඒ තාක් උන්වහන්සේගේ ප්‍රඥාවට ඒවා ප්‍රකටව දැනෙනවා එය ආවරණය කරන්නට පුළුවන් කිසිම පුද්ගලයෙක් ද්‍රව්‍යයක් උපකරණයක් තාක්ෂණයක් විද්‍යාවක් ලෝකෙහි ඇත්තේ නැහැ එතකොට ඒක තමයි අනාවරණ ඥානයයි කියන්නේ සර්වඥතා ඥානය කියලා කියන්නේ හැම දෙයක්ම ප්‍රකටව දැනෙනවා. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති කියන මේ පස් ආකාරයකින් උන්වහන්සේට ඕනම දෙයක් ප්‍රකට වෙනවා ඒ ඒ කාරණේට අවධානය යොමු කරනකොට. එතකොට සංස්කාර කියලා කිව්වේ ඒවා කවර හේතු ප්‍රත්‍යයෙන්ද ගොඩ නැගිලා තියෙන්නේ. විකාර කියලා කිව්වේ විකෘතියට පැමිණෙන්නේ කෙසේද? ලක්ෂණ කියලා කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වගේම ඒවාෙහි පවතින ආවේනික ගති ලක්ෂණ මොනවද? අනන්‍ය ලක්ෂණ. නිර්වාණ කියලා කිව්වේ ඒ හේතු ප්‍රත්‍යයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නේ කෙසේද? ප්‍රඥප්ති කියලා කිව්වේ ඒවා සම්බන්ධව ලෝකයේහි පවතින සම්මුති සංකල්ප ව්‍යවහාර ඒ සියල්ලක් පිළිබඳව තථාගතයන් වහන්සේට විනිවිද දකින්නට පුළුවන් හැකියාව ඒ ਸਰවඥතා ඥානයි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මහා ප්‍රඥාවකින් යුක්තයි. උන්වහන්සේට උන්වහන්සේගේ ඥාණයට ආවරණය වෙන තනක් අඳුරු වෙන තනක් කිසිවක් නැහැ. ඒ විදිහට සියලු නාම රූප ධර්මයන්, සියලු සංස්කාර ධර්මයන්, සියලු සත්වයන්, පුද්ගලයන්, ද්‍රව්‍ය, ලෝක ධාතු විනිවිද දකින්නට තරම් මහා ප්‍රඥාවක් ඇති තථාගතයන් වහන්සේගේ ඒ අනන්ත වූ තීක්ෂණ ප්‍රඥාව උදෙසායි මම මේ පහන් ආලෝකය පූජා කරන්නේ කියලා ඒ පහන් ආලෝකය තුලින් අපට බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව නැමැති ගුණය ආවර්ජනා කරන්න පුළුවන් නම් එහෙම ආවර්ජනා කරමින් අර පහන් ආලෝකය පූජා කරන්න පුළුවන් නම් එතකොට අපේ පහනෙන් බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙන යහපතක් නැහැ. හැබැයි අපි පහන දල්වන දල්වන වාරයක් පාසා අපට පුළුවන්කම තියනවා බුදු ගුණය සිහි කරන්න. එහෙම සිහි කරනකොට සිහි කරනකොට අපේ මනස ප්‍රඥාවට නැවෙනවා ප්‍රඥාව දෙසට යොමු වෙනවා ඒ පිළිබඳව ਵਿਚාරපූර්වක වෙනවා විමසිලිමත් වෙනවා එතකොට ප්‍රඥාව ගැන උනන්දු වෙන කෙනෙක් බවට පත් වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් දියුණු කරගන්නට ඕන නම් ඡන්ද චිත්ත විරිය විමර්ශා මේ ඉද්ධිපාද ධර්ම වැදගත් වෙනවා ඡන්ද කියන්නේ ඒ කෙරෙහි කැමැත්ත චිත්ත කියන්නේ ඒ ගැන නැවත නැවත සිතන ස්වභාවය විරිය කියලා කියන්නේ ඒ ගැන උත්සාහවත් වෙන ස්වභාවය. විමර්ශා කියන්නේ ඒ පිළිබඳව විමසා බලන ස්වභාවය. එතකොට මේ කාරණා අපි තුල වැඩෙන්නට හේතු වෙනවා අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන නැවත නැවත සිතමින් පහන් දල්වනකොට අපේ මනස ඒ දිශාවට නැමෙනවා. ඒ ගැන නැවත නැවත සිතනවා. ඒ ගැන කල්පනා කරනවා. වීර්යය ඇති වෙනවා. විමසිලිමත් බව ඇති වෙනවා. එතකොට අපේ මනස තුලත් ප්‍රඥාව අනුක්‍රමයෙන් වැඩෙන්නට ඒ ව්‍යායාමයේ ප්‍රතිපත්ති ක්‍රමයේ හේතුවක් වෙනවා. ඊළඟට අනන්ත සසරෙහි අපට ප්‍රඥාව දියුණු වෙන්නට ඒ ප්‍රතිපදාව, ඒ උත්සාහය, ඒ ආරම්භය, ඒ පුහුණුව අපට උදව්වක් වෙනවා. අන්න එහෙම තමයි පහන්නාලෝක පූජාව අපට ප්‍රඥාව දියුණු වෙන්නට හේතු වෙන්නේ. එහෙම නැත්නම් අපි බුදුරජාණන් වහන්සේට මේ ආලෝකයක් පූජා කරනවා අපට පින් සිද්ධ කරගන්න අපි පහන් දල්වනවා කියන පදනමේ විතරක් නම් අපි මේ පූජාව පවත්වන්නේ ඒක නිකම්ම නිකම් ආමිස පූජාවක් විතරයි. ආමිස පූජා කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ජීවිතේ පවත්වා ගන්නට උදව් වෙන මේ බාහිර දේවල්. එතකොට මේ බාහිර දෙයක් අපි පූජා කරනවා කියන අදහස විතරනම් අපට ඇති වෙන්නේ අපිට ඒබඳු බාහිර සම්පත් ලබන්නට තමයි ඒ කුසලය හේතු වෙන්නේ. ඒ පින්කම හේතු වෙන්නේ. ඒවා තමයි ආමිස පූජා කියලා හඳුන්වන්නේ. අර ප්‍රතිපත්ති පූජාවට එය නැඹුරු වෙන්නේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ ගුණය සහ නුවණ දියුණු කිරීම. එතකොට ගුණ නුවණ දියුණු කරගන්න නම් අපි ආමිස පූජාව තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණ නුවණ ආවර්ජනා කරන්න එහෙම ආවර්ජනා කරන්න කරන්න තමයි අපේ චිත්තසංතානයේ ගුණ නුවණ අවදි වෙන්නට පටන් ගන්නෙ. මේ ජීවිතේමත් ගුණ නුවණ අවදි වෙන්නට හේතු වෙනවා. සසර ගමනේත් ගුණ නුවණ වැඩෙන්නට ඒ ප්‍රතිපත්ති ක්‍රමයේ ඒ අභ්‍යාසයේ හුරුව අපට හේතුවක් වෙනවා. දැන් ඔන්න ඔය විදිහට අපට බුද්ධ පූජාව තුළින් බුදු ගුණ සිහි කරන්න පුළුවන්. අපි දැන් කාරණා හතරක් කියවනේ බුදු ගුණ පිළිබඳව අපේ සද්ධාව ප්‍රඥාව දියුණු කරන්න අපට ක්‍රම හතරක් උදව් වෙනවා. පළවෙනි එක තමයි බුද්ධ පූජාව. දෙවෙනි එක තමයි බුද්ධ වන්දනාව. හෝ පොතපත කියවීම, පොතපත ලිවීම ආදී. තුන්වෙනි කාරණය තමයි බුදු ගුණ සිහි කරමින් භාවනා කිරීම. හතරවෙනි කාරණය තමයි විදර්ශනා ප්‍රඥාව. එතකොට එයින් දැන් මේ පළවෙනි කාරණය තමයි අපි මේ පැහැදිලි කරන්නේ අපට බුද්ධ පූජාවක් තුළින් බුදු ගුණ සිහි කරමින් බුදු ගුණ පිළිබඳව අපේ සද්ධාව ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්. එතකොට එයින් එක කාරණයක් තමයි අපි පැහැදිලි කළේ පහනක් දල්වනකොට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් තවත් අපිට පුළුවන් ඒ පහන සකස් කරනකොට ඒ කියන්නේ පහන පිහදාලා ඒකට තිර දාලා තෙල් දාලා ඒ මොකද්ද අපි කරන්නේ මේ ආලෝකය නිකම්ම දැල් වෙන්නේ නැහැ. ඒ ආලෝකය දැල් වෙන්න නම් ඒකට අවශ්‍ය සාධක තියෙන්නට ඕන. තෙල් තියෙන්නට ඕන, තිරය තියෙන්නට ඕන, ඒ වගේම ගින්න දල්වන්නට ඕන. ඒ සාධක හේතු කොටගෙන තමයි ආලෝකය ජනිත වෙන්නේ. අන්න ඒ වගේ ප්‍රඥාව නිකම්ම උපදින්නේ නැහැ. ඒකට අවශ්‍ය හේතු ප්‍රත්‍ය ගොඩ නැගුවොත් විතරයි ප්‍රඥාව උපදින්නේ. අන්න එහෙම ගැඹුරු විදර්ශනාවකට යොමු වෙන්නට අපිට මේ පහන් ආලෝක පූජාව උදව් කරගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු මේ පහන අපි පිරිසිදු කරන්නේ නැතුව නම් තකස් කරන්න. ඊළඟට ඒකට යොදන තෙල් පිරිසිදු තෙල් නෙමෙයි නිකන් කලවම් වෙච්ච මිශ්‍ර වෙච්ච එහෙම තෙල් වර්ගයක් ඊළඟට පහන් තිරය හොඳ පිරිසිදු රෙදි කඩකින් නෙමෙයි නම් අපි සකසලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? පහන්න දැල්ලුවට ආලෝකය ප්‍රභාමත් නැහැ. ආලෝකය හොඳට ප්‍රභාමත් නැහැ, තීක්ෂණ නැහැ. ආලෝකය තීක්ෂණ වෙන්නත් නම් පහන හොඳට පිරිසිදු කරලා, තෙල් හොඳට පිරිසිදු අරගෙන, පහන් තිරය පිරිසිදු අරගෙන දැල්ලුවොත් තමයි හොඳට තියුණු ප්‍රභාමත් ආලෝකයක් ගොඩනගෙන්නේ. අන්න ඒ වගේ අපේ කය අපිරිසිදු නම් කය අපිරිසිදුයි කියලා කියන්නේ වාත පිත්ත සෙම ආදියෙන් කිපිලා නම් විපරීත වෙලා නම් රෝග පීඩා බහුල නම් අපේ ඉන්ද්‍රිය පද්ධතිය ප්‍රකෘතිමත් නැතිනම් මොළය ස්නායු පද්ධතිය ඒවා දුර්වලකම් තියෙනවා නම් එතකොට අර පහන අපවිත්‍රයි වගේ ඊළඟට ඒකට යොදන තිරය තෙල් අපවිත්‍ර වෙනවා වගේ අපේ මනස පවිත්‍ර නැතිනම් අපේ මනස නීවරණ ධර්මයන්ගෙන් ව්‍යාකූල වෙලා නම් ආවරණය වෙලා නම් එතකොට එහෙම ගත සිත පිරිසිදු නැති තැනක ඒ ඒ සිත ඒකාග්‍ර නොවන තැනක අපේ ප්‍රඥාව උපදින්නේ නැහැ. එහෙමනම් අපි ගතත් සමනය කරගන්න ඕන සිතත් සමනය කරගන්න ඕන නීවරණ ධර්ම වලින් සිත බැහැර කරගෙන අපිට මනස යොදවන්නට පුළුවන් නම් තමයි අපට ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් වෙන්නේ. දැන් මේ ගැඹුරු ප්‍රඥාවට මේ ගැඹුරු විදර්ශනාවට යන්න අපට පහන් පූජාව උදව් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි මේ බුද්ධ පූජාව අපට බුද්ධානුස්සතියට හේතුවක් වෙනවා. ඒ බුද්ධ පූජාව බුද්ධානුස්සතියට හේතුවක් වෙන්නේ අපි ඒක නුවණින් කළොත් නිකම්ම නිකං ආමිස පූජාවක් හැටියට විතරක් නෙමේ ඒක අපට බුද්ධානුස්සති භාවනාවකට උපකාර වෙන ප්‍රත්‍යවේක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ගුණය නුවණ සිහි කරලා තමන්ගේ චිත්තසංතානයේ ගුණ නුවණ අවදි කරන ප්‍රතිපත්ති පූජාවක් හැටියට ඊළඟට ඒ කරන ක්‍රියාව තුල හේතුඵල ආවර්ජනා කරලා විදර්ශනා ප්‍රඥාව අවදි කරන වැඩපිළිවෙලක් හැටියට අපට බුද්ධ පූජාව කරන්න පුළුවන්. ඉතින් ඒවා තීරණය වෙන්නේ එක් එක්කෙනාගේ සාංශාරික හුරුව යොමු වීම කැපවීම ඒ පිළිබඳව දැනුම ප්‍රඥාව මේවා පාදක කොටගෙන තමයි වඩාත් ගැඹුරින් අපිට ඒවා කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට මල් ටිකක් පූජා කරනකොට ඒ මල්ෙහි වර්ණය, සුගන්ධය ඊට අනුරූපීව බුදුරජාණන් වහන්සේගේ සීල සුවඳ, ಗುಣ නැමැති වර්ණය එතකොට මලක් පිපෙන්නේ සූර්යාගේ ආලෝකයෙන් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් උන්වහන්සේගේ මනස විකසිත වුණා. එතකොට ඒ සූර්යාලෝකයෙන් තවත් බොහෝ මල් පිපෙන්න වගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව නැමැති ආලෝකයෙන් අන්‍ය අසංඛ්‍ය ගණන් සත්වයින්ගේ මනස විකසිත කළා ප්‍රබෝධමත් කළා. ඒ අයගේ සීලය නැමැති සුගන්ධය, ಗುಣ නැමැති වර්ණය අවදි කරන්නට බුදුරජාණන් වහන්සේ සමත් වුණා. ඒ තථාගතයන් වහන්සේටයි මේ වර්ණයෙන් හා සුගන්ධයෙන් යුක්ත මල් පූජා කරන්නේ. දැන් මේ විදිහට අපි කල්පනා කරනකොට සිතනකොට අපට මේ මල් පූජාව නිකම්ම නිකං ආමිස පූජාවක් විතරක් නෙමෙයි. අපි බුදුරජාණන් වහන්සේට මේ වර්ණයෙන් සුගන්ධයෙන් යුක්ත මල් ටිකක් පූජා කරනවා කියන අදහස විතරනම් ඇති වෙන්නේ අපට සසර ගමනේ බොහොම ප්‍රියමනාප රූප සම්පත්තිය ලබන්න දෙවි මිනිසුන්ට ප්‍රිය වෙන්නට අපට ඒ කුසලය හේතු වෙන්න පුළුවන්. ඒක හුදෙක් ආමිස පූජාවක් විතරයි. අපි අර විදිහට බුදුරජාණන් වහන්සේගේ සීලය, ගුණය, ප්‍රඥාව ආවර්ජනා කරලා ඒ මල් ටික පූජා කරනවා නම් ඒ කුසලය අපට ප්‍රතිපත්තිය සඳහා උපකාර වෙනවා. බුද්ධ ගුණය පිළිබඳව සද්ධාව, ප්‍රඥාව අවදි කරගන්නට අපට එය හේතුවක් වෙනවා. ඊළඟට අපි සිසිල් පැන් ටිකක් පූජා කරන්නේ නිකම්ම බුදුරජාණන් වහන්සේට පැන් පූජා කරනවා කියලා නම් සසර ගමනේ පිපාසය දුරු වෙන්නට පැන් ලැබෙන්නට සිසිල් ගුණය ලබන්නට අපට ඒ කුසලයේ හේතු වෙනවා. නමුත් අපි බුදුරජාණන් වහන්සේට පැන් ටිකක් පූජා කරනකොට තථාගතයන් වහන්සේගේ මහා කරුණාව, උන්වහන්සේ කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති උත්තමේ ඒ මහා කරුණා සමාපත්තියට උන්වහන්සේ උදෑසනත් සවස් කාලයේත් සමවදිනවා. සමවදමින් ලෝකය පුරාම උන්වහන්සේ විමසා බලනවා. ඒ විදිහට විමසා බලලා සසර ගමනේ ඉන්ද්‍රිය ධර්ම වැඩුණුවා. ඒ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම යම් කෙනෙකුගේ දියුණු වෙලා තියනවාද? උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝ පරයත්තතා ඥාණයෙන් ඒක දකින්නට පුළුවන්. එහෙම දැකලා ඒ විදිහට මේ ජීවිතේදීම නිවන් අවබෝධ කරන්නට සුදුස්සෝ කවුද? අද මම ගිහිල්ලා මඟ පෙන්නුවොත් මාර්ගඵලයක් අවබෝධ කරන්නට පුළුවන් සත්වයෝ කවුරුන්ද? එහෙමයි දෙව්ලොව ඉන්නවද? බබලොව ඉන්නවද? මනුලොව ඉන්නවද? එතකොට මේ විදිහට උන්වහන්සේ ආවර්ජනා කරලා බලනවා උදෑසනත් සවස් කාලයේත් මහා කරුණා සමාපatti ඥානෙ. එහෙම බලලා සැතපුම් දහස් ගණනක් වුණා. උන්වහන්සේ 이르දි බලයෙන් හෝ එහෙම නැත්නම් පාගමනින් හෝ කෙසේ හෝ වැඩම කරලා උන්වහන්සේ ඒ සත්වයින්ට දහම් දෙසලා මඟ පෙන්වලා එහෙමත් නැත්නම් තමන් වහන්සේ ඉන්න තැන ඉඳලා මනෝමය වශයෙන් ඒ අයට යම්කිසි මඟ පෙන්වීමක් කරලා හෝ ඒ අයට ධර්මාවබෝධය ලබා දෙන්නට ක්‍රියාත්මක වෙනවා. ඇතම් අසරණ පුද්ගලයින්ට උපකාර කරන්නට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට පාගමනින් මහමඟ වැඩියා. එක් අවස්ථාවක දරුවන් විසින් පවා නොසලකා හැරලා මහමග සිඟමන් යදින වයෝ වෘද්ධ මව් කෙනෙක්. එතකොට මේ මෑණියන් තන තන අන් අයගෙන් යමක් ඉල්ලාගෙන අනුභව කරමින් ඇවිද යනවා බොහොම අසරණ ස්වභාවයෙන් ඇවිද ගන්නටවත් ශක්තිය නැහැ කායිකව දුර්වලයි වයෝ වෘද්ධයි දරුවන් විසින් නොසලකා හැරලා බුදුරජාණන් වහන්සේ දිනක් මහා කරුණා සමාපත්තියෙන් ලෝකය බලනකොට මේ මෑණියන්ව දකිනවා දැකලා ඒ මෑණියන්ට මේ ජීවිතයේ යමක් අවබෝධ කරගන්නට ශක්තිය නැති වුණාට තථාගතයන් වහන්සේ පිළිබඳව සිත පහදවා ගත්තොත් ඒ මෑණියන්ගේ ආයුෂ ඉවරයි. අද තව ටික වේලාවකින් එතුමිය ආයුෂ අවසන් වෙලා මරණයටපත් වෙනවා. නමුත් ජීවිතේ කරගත්තු ප්‍රබල කුසලයක් නැහැ. බොහොම කලකිරීමෙන් දුකටපත් වෙලා ඉන්නේ. ඉතින් ඒ ස්වභාවයෙන් මිය ගියොත් ඇයට දුගතිය තමයි හිමි වෙන්නේ. නමුත් ඒකාන්තාවට ඒ මෞතුමියට යම් උපකාරයක් කරන්නට ඕන කියන අදහසින් බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රමුඛව මහා සංඝරත්නය පිරිවරාගෙන එදා අර මෞතුමිය මහමග අසරණව පැමිණෙන ඒ මාර්ගයේ ඉදිරියට වැඩම කරනවා. ඉදිරියට වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය වඩිනවා දැකලා මේ මෞතුමිය ඉක්මනට පාරෙන් ඉවත් වෙන්නට උත්සාහ කළා. තථාගතයන් වහන්සේ මග හරස් කරන ස්වභාවයෙන් ඉදිරියෙන් වැඩ හිටියා. එතනදී සරියුත් මහරහතන් වහන්සේ සිහිපත් කරනවා මෑණියනි තථාගතයන් වහන්සේ වැඩම කළේ ඔබ නිසාමයි. උන්වහන්සේගේ පා වැඳලා කුසල් සිදු කරගන්නට කියලා සරියුත් හාමුදුරුවෝ සිහිපත් කරනවා. එතනදී මේ මෑණියන් කල්පනා කරනවා දරුවන් විසින් නොසලකා හැරීමම ඒ වගේම ජීවිතයේ වයෝ වෘද්ධව ඒ වගේම කාත් කවුරුවත් නැතිව අසරණ වුණු මම කිසි කෙනෙක් මා පිළිබඳව අවධානයක් නැහැ. නමුත් මේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මට පිහිට වෙන්නට මේ තරම් දුර වැඩම කළා නේද? උන්වහන්සේ මොනතරම් මහා කරුණාවකින් යුක්තද කියලා තථාගතයන් වහන්සේගේ කාරුණික ගුණය පිළිබඳව සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේට নমස්කාර කළා. තථාගතයන් වහන්සේ භික්ෂු පිරිස සමග එතනින් නික්ම වැඩම කළා. එතුමිය ආයුෂ අවසාන නිසා මරණයටපත් වුණා. ඒ මරණයටපත් වෙන මොහොතේ තථාගතයන් වහන්සේගේ මහා කරුණාව පිළිබඳව සිහිපත් කරමින් කළ වන්දනාමය කුසලය ඉස්මතු වුනේ ඒ දිව්‍ය ලෝකයේ බොහොම ශක්තිමත් දේවාත්ම භාවයක් ලැබුවා. ඥාන සංප්‍රයුක්තව බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරලා සදහැසිතින් කරන ලද নমස්කාරය නිසා ඇයට පුළුවන් වුණා ඒ විදිහට ශක්තිමත් දේවාත්ම භාවයක් ලබන්න මාර්ගඵල අවබෝධයට පවා සුදුසුකම් ඇති ආත්ම භාවයක ජනිත වෙන්නට එතුමියට පුළුවන්කම ලැබුණා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව උන්වහන්සේ කරුණාවෙන් සිසිල් වූ මනසක් ඇති කෙනෙක් උදේ හවස ලෝකය ආවර්ජනා කරලා බලමින් මහා කරුණා සමාපatti ඥාණය තථාගතයන් වහන්සේටම පමණක් ආවේනික වූ සුවිශේෂ ඥානයක්. මේ මහා කරුණා සමාපatti ඥාණයෙන් තථාගතයන් වහන්සේ ලෝකය බලමින් ලෝකය දකිමින් ලෝක සත්‍යයට පිහිට වුණා. ඒ ගුණය, ඒ කාරණය සිහිපත් කරලා කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති තථාගතයන් වහන්සේට මේ සිසිල්පැන් පූජා කරනවා කියන අදහසින් අපට සිසිල්පැන් බඳුනක් පූජා කරන්න පුළුවන් මේ ජීවිතේම අපේ චිත්තසංතානයේ රළු බව දුරු වෙලා ගැටුම්කාරී බව අන් අයට පීඩා කරන ගතිය ඊර්ෂ්‍යාව මෙබඳු දුර්ගුණ යටපත් කරලා කරුණාව මෛත්‍රිය අවදි කරගෙන සිත් සතන් සුවපත් කරගන්නට සිසිල් කරගන්නට ඒ පුහුණුව උපකාර වෙනවා එහෙමනම් සිසිල් පැන් ටිකක් පූජා කිරීම ආමිස පූජාවක් තමයි. නමුත් ඒක අපට ප්‍රතිපත්තිය වැඩෙන හැටියට බුද්ධ ගුණය සිහිපත් කරලා පූජා කරන්න පුළුවන් මෙලවත් සසර ගමනේ අපට ගුණ වැඩෙන මහා ප්‍රතිපත්ති පූජාවක් වෙනවා. ඔන්න ඔය විදිහට අපි කරන කියන හැමදේම ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපට වතාවත් කරන්න අතුපතු ගෑම පිරිසිදු කිරීම මල් ආසන සුද්ධ කිරීම පහන් වැට සුද්ධ කිරීම පහන් වැට සුද්ධ කරන්නට අපට විහාරස්ථානයට යන්නට අවකාශයක් නැති අවස්ථාවල gedara අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දල්වන පහන හොඳට පිරිසිදු කරන්න පන්සලට ගිහිල්ලා බුද්ධ පූජා උපකරණ පාත්‍රා බඳුන් ආදී පිරිසිදු කරන්න පුළුවන් නම් ඒවා කරන්න ඕන බැරි නම් gedara අපි පූජාව පවත්වන ඒවා හොඳට පිරිසිදු කරලා සුද්ධ කරන්න. මෙහෙම තථාගතයන් වහන්සේ වෙනුවෙන් වතාවත් කිරීම ආමස පූජාවක් තමයි. නමුත් ඒක හරියට බුදු ගුණ සිහි කරගෙන කරන්න පුළුවන් නම් ප්‍රතිපත්තිය වැඩෙන ප්‍රබල කුසලයක්. එතකොට වතාවත් කරනකොට අපි කල්පනා කරන්න ඕනේ මේවා කැලි කසල අපවිත්‍ර දේවල් දුරු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ අන්න ඒ වගේ තමයි මනසේ පැවති රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කළේ. ඒවා නැවත නොහට ගන්නා ආකාරයෙන් උන්වහන්සේ ප්‍රහාණය කළා. එතකොට අපේ සිත් සතන් වල රාග, ద్వේෂ, මෝහ යටපත් කළාට නැවත නැවත මතුවෙනවා. ඒ මතුවෙන්නේ ඇයි? ඒවා වැඩෙන්නට මතුවෙන්නට අවශ්‍ය අනුශය ධර්ම අපි තුල තියෙන නිසා. ඒවා තාම ප්‍රහාණය කරලා නැහැ. තථාගතයන් වහන්සේ නැවත නොහට ගන්නා ආකාරයෙන් ඒ චිත්තසංතානයේ පවතින අනුශය ධර්ම ප්‍රහාණය කරමින් රාග ద్వේෂ මෝහ මතු කිසි කලෙක නොහට ගන්නා ආකාරයෙන් බැහැර කළා, නිරුද්ධ කළා. එනිසා තථාගතයන් වහන්සේගේ චිත්තසංතානයේ පවිත්‍රායි ප්‍රභාමත් ඒ නිසා උන්වහන්සේ සියලුම දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසු වෙනවා. ඒ තථාගතයන් වහන්සේ වෙනුවෙනුයි මම මේ වතාවත් කරන්නේ. මේ කැලිකසල ඉවත් වෙලා පිරිසිදු වෙන්න වගේ මේ අපවිත්‍ර දේ කිලුට දුරු වෙලා ප්‍රභාමත් වෙන්න වගේ මගේ මනසෙත් නීවරණ ධර්ම දුරු වෙලා මනස ගුණයෙන් නුවණින් ප්‍රභාමත් වෙන්නට කියන අදිෂ්ඨානය ඇති කරගෙන බුද්ධ ගුණය සිහි කරගෙන අපට ඒවත් පිළිවෙත් කරන්නට පුළුවන් නම් ඒ වතාවත් කිරීම හුදෙක් ආමස පූජාවක් පමණක් නෙමෙයි උසස් වූ ප්‍රතිපත්ති පූජාවක් වෙනවා. දැන් ඔය අපි පැහැදිලි කළේ පළවෙනි කාරණේ බුද්ධ පූජාවන් තුළින් අපට බුදු ගුණ සිහි කරන්නට පුළුවන්. ඊළඟට දෙවැනි ක්‍රමය තමයි බුද්ධ ගුණ ආවර්ජනය තුළින් බුද්ධ ගුණ සජ්ජායනය තුළින් අපට පුළුවන් බුද්ධ ගුණ සජ්ජායනා කරනවා කියලා කියන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදි වශයෙන් ඒ බුදු ගුණ පාඨය කටපාඩම් කරගෙන අපිට නැවත නැවත ගෞරවයෙන් සජ්ජායනා කරන්න ඕනේ. සජ්ජායනා කරනවා කියලා කියන්නේ හඬ නගා, ශබ්ද නගා කියවනවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයයි මම මේ සිහි කරන්නේ. උත්තම ගුණයයි මම මේ සජ්ජායනා කරන්නේ. බුදුරජාණන් වහන්සේට කරන ස්තුති පූජාවක ස්තුති කියලා කියන්නේ ಗುಣ ගායනා කිරීම. ගුණාගය කිරීම. ඒකනේ ස්තුතිය කියලා කියන්නේ. එතකොට స్తుති පූජාවකුයි මේ කරන්න කියන අවබෝධය ඇතිව බුද්ධ ගුණය නැවත නැවත සජ්ජායනා කරන්න පුළුවන් ඒ තුලින් අපේ මනසේ ගුණය නුවණ වැඩෙන්නට පදනමක් ඇති වෙනවා බුද්ධ ගුණය පිළිබඳව අපට ගැඹුරු වැටහීමක් ඇති වෙනවා ඊළඟට අපට අනිත් අයට බුදු ගුණ කියා දෙන්නට පුළුවන් නම් අනිත් අය විසින් කියා දෙන බුදු ගුණ දේශනා අහන්නට පුළුවන් නම් අනිත් අයගේ දැන ගැනීම සඳහා බුදු ගුණ පොතපත වල සටහන් කරලා විස්තර කරලා බුද්ධ ගුණ ඇතුළත් පොත්පත් සම්පාදනය කරන්නට පුළුවන් නම් අනිත් අය විසින් ලියලා තියෙන ඒ බඳු නිවැරදි පොතපත අපට කියවන්නට පුළුවන්. දැන් විශේෂයෙන් රේරුකාණේ මහානායක හාමුදුරුව විසින් සම්පාදනය කරලා තියෙන සූවිසි මහ ගුණය. ඒකේ බුද්ධ ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන මේ ගුණ පැහැදිලි කරනවා ඊටාම විචිත්‍ර විදිහට ඒතර යම් කිසි කෙනෙකුට වර්තමානයේ ඒ විදිහට රත්නත්‍රයේ ಗುಣ දැන ඉගෙන ගන්නවා නම් ඊටාම හොඳ ග්‍රන්ථයක් තමයි මහානායක හම්බුරෝ ලියලා තියෙන සූවිසි මහගුණ. ඒතර ඒ බඳු පොතපත කියවන්නට ඕන නැවත නැවත. ඊළඟට අනිත් අයට අපි දන්න හැටියට ඒවා කියා දෙන්නට ඕන. ඒ බඳු පොතපත තව අයට ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. මේ විදිහට පොතපත ලිවීමෙන්, මුද්‍රණය කිරීමෙන්, බෙදා හැරීමෙන්, කියවීමෙන් ධර්මය ඒ බුදුගුණ පිළිබඳ ධර්මයේ දේශනා කිරීමෙන් අන් අය දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් බුදුගුණ සජ්ජායනා කිරීමෙන් නොඑක ආකාරයෙන් අපට පුළුවන්කම තියනවා ඒ බුද්ධ ගුණය ආවර්ජනා කරන්න සිහි කරන්න. ඒක තමයි දෙවනි ක්‍රමය. පළවෙනි ක්‍රමය බුද්ධ පූජාව, දෙවනි ක්‍රමය බුද්ධ ගුණ සජ්ජායනය හෝ ආවර්ජනය හෝ ලේඛනය හෝ කියවීම හෝ ඒ බඳු කරුණු ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි නිහඬව එක්තැනක වාඩි වෙලා හරි Tamanට වාඩි වෙලා ඉන්නට බැරි නම් සැතපීලා ඒ කියන්නේ ඇඟ සැතපෙන ඉරියව්වෙන් පවත්වාගෙන හරි Tamanට පුළුවන් විදිහට කය පවත්වාගෙන ශබ්ද කරන්නේ නැතිව මනසින් නැවත නැවත අර බුද්ධ ගුණය ආවර්ජනා කිරීම ඒ පිළිබඳව සතිය පැවැත්වීම තමයි බුද්ධානුස්සති භාවනාවයි කියලා හඳුන්වන්නේ එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණය අනුස්මරණය කරනවා. සිහි කරනවා. නැවත නැවත ඒ පිළිබඳව සිත මෙහෙවනවා, කල්පනා කරනවා. ඒක තමයි බුද්ධානුස්සති භාවනාව කියලා හඳුන්වන්නේ. එතකොට ඒ සඳහා යම් කෙනෙක් යොමු වෙනවා නම් මුලින්ම එක් එක් බුදු ගුණ අරගෙන ඒවා එක බුදු ගුණයක් පමණක් ටික කාලයක් Tamange මනසට හොඳට හුරු වෙනකන් පුහුණු කරන්නට ඕන. දැන් අරහන් ගුණය ගත්තොත් ඒක නැවත නැවත පුහුණු කරන්නට ඕන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග ద్వේෂ මෝහ ආදී සියලු කෙලෙසුන් మතු නොහට ගන්නා පරිද්දෙන් නසා සුපරිසුද්ධ චිත්ත සන්තානයක් ඇති තත්වයටපත් වුණා. ඒ නිසා උන්වහන්සේ දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසුයි. දැන් මේ පළවෙනි බුද්ධ ගුණය අරගෙන ඒක දීර්ඝ කාලයක් ඉඩ තියෙන තියෙන අවස්ථාවල නැවත නැවත ওই විදිහට මෙනෙහි කරන්නට ඕන සිහි කරන්න. ඒතොර නිකම් මේ වචන ටික කියවන එක විතරක් නෙමෙයි. මුලින් අපි වචන ටික කියවන්න පුරුදු වෙනවා. ඊට පස්සේ වචනයෙන් කියවෙන බුද්ධ ගුණය සිහි කරමින් ඒක නැවත නැවත සිහි කරන්නට පෙළඹෙනවා. ඉතින් එහෙම කරන්නට නම් අපට අරහං ගුණය පිළිබඳ ධර්මදේශනා අහලා අරහං ගුණය පිළිබඳව ලියවුණු පොතපත කියවලා හොඳ වැටහීමක් තියෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය සිහි කරනකොටම ඒයින් කියවෙන අදහස අර්ථය අපේ මනසට ස්පර්ශ වෙන තරමට අපේ මනස පුහුණු කරන්න ඕන. ඊට පස්සේ සම්මා සම්බුද්ධ ගුණය අරගෙන එහෙම ප්‍රගුණ කරනවා. මෙන්න මේ විදිහට එකින් එක එකින් එක බුදු ගුණ දීර්ඝ කාලයක් හොඳට පුහුණු කළාට පස්සේ අපට පුළුවන්කම තියෙනවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ මෙහෙම අපට අර වචන ටික මෙනෙහි කරගෙන ගියා වුණත් අපට බුද්ධ ගුණය මනසට සිහිපත් වෙන්නට ගන්න. ඉතින් එහෙම සිහිපත් වෙනවා නම් අපට වචන වශයෙන් කියාගෙන ගියා වුණත් යටලුවක් නැහැ. ඒ කියන්නේ අරහං සම්මා සම්බුද්ධ ආදී වශයෙන් බුද්ධ ගුණ විස්තර කළේ නැති වුණාට අර ගුණය පමණක් සිහි කරගෙන ගියත් ඇති ඒකට අදාළ ගැඹුරු අර්ථය අපේ මනසට දැනෙනවා නම් එහෙම දැනෙන්නේ නැතිනම් එක් එක් ගුණය අරගෙන ටිකක් විස්තරාත්මකව ඒ පිළිබඳව සිහි කරන්නට උත්සාහ කරන්න අන්න ඒ විදිහට අනුක්‍රමයෙන් අපි බුද්ධ ගුණය පිළිබඳව නැවත නැවත අනුස්මරණය කරමින් සිහි කරමින් ආවර්ජනා කරමින් විමසා බලමින් කල්පනා කරමින් කරන පුහුණුව තමයි බුද්ධානුස්සති භාවනාවයි කියලා කියන්නේ. ඒක තමයි අපි සිහිපත් කරපු තුන්වෙනි ක්‍රමය. ඊළාට හතරවෙනි ක්‍රමය තමයි විදර්ශනාව. විදර්ශනා කියලා කියන්නේ මේ ලෝක ධර්මතාවයන් ප්‍රඥාවෙන් වටහා ගන්නට උත්සාහ කිරීම විමසා බැලීම හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බැලීම මේ නොයෙක් ක්‍රමවලින් සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අපි දකින්නට වෑයම් කරනවා ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ එතකොට හේතුඵල වශයෙන් කියලා කියන්නේ මේ නාම රූප ධර්ම විවිධ හේතු ප්‍රත්‍යයන් පාදක කොටගෙන ඇති වෙන හැටි ඊළඟට නාම රූප වශයෙන් අන්‍යෝන්‍යව එකිනෙකට ප්‍රත්‍ය වෙමින් ක්‍රියාත්මක වෙන හැටි විමසා බැලී. එතකොට ස්කන්ධ ධාතු ආයතන කියන්නේ එතන සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ. මෙතන පවතින්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ සමූහයක්. ඊළඟට ධාතු වශයෙන් ගත්තහම චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු ආදි වශයෙන් ධාතු 18ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට ආයතන වශයෙන් ගත්තාම චක්කු ආයතන, රූප ආයතන, සෝත ආයතන, සද්ද ආයතන ආදී වශයෙන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් ආයතන 12ක් හැටියට දේශනා කරනවා. මේ විදිහට ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් බෙද බෙදා බලන්නට අපි උත්සාහ කරනවා. ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් කියලා කියන්නේ නාම රූප ධර්ම ඇති වූ සැනින් වහා බිඳී යනවා. ඒ වගේම සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. ඊළඟට ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැහැ. අනාත්ම ස්වરૂපයෙන් යුක්තයි. ඒ වගේම තමන් කැමති හැටියට ඒවා පවතින්නේත් නැහැ. ඒ විදිහට විමසා බලනවා ත්‍රිලක්ෂණ වශයෙන්. ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් කියන්නේ දුක මේකයි දුක උපදින හේතුව මේකයි. ඒ හේතුව නැති කළොත් තමයි අපට මේ දුක් සමූහය නිරුද්ධ වෙන්නේ. ඒ නැති කරන මාර්ගය මේකයි කියලා විමසා බලමින් ඒ අදාළ ಗುಣ පුහුණු කිරීම. මෙන්න මේ විදිහට අපි සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නුවණින් දකින්නට වෑයම් කරනවා නම් ඒ විදර්ශනා ප්‍රඥාව අවදි වෙන අවදි වෙන තරමට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමකේ ධම දකිනවා නම් ඒ තනත්තාට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ ගැඹුර දකින්නට පුළුවන්. පිටතුනේ මේක අපි ප්‍රායෝගිකව එක් අවස්ථාවක අත්දැකපු අවස්ථාවක් තියෙනවා. අපේ පියාණන් පිළිකා රෝගයක් හැදිලා අන්තිම කාලේ බොහොම පීඩාවෙන් ගත කළේ ඉතින් මේ අවස්ථාවේ අපි බුද්ධ රූපයක් බිත්තියේ එල්ලලා තිබ්බා. ඒක දිහා බලාගෙන බුදු ගුණ සිහි කරන්න. හැකි අවස්ථාවල සබ්බපාපස්ස ගාතාව කියන්න කියලා. නමුත් ඒ තාත්තට වැළඳිලා තිබුණු පිළිකා රෝගය බොහොම පීඩාකාරී. ඒ නිසා වේදනාවෙන් දිවා රාත්‍රී පීඩා විඳින්මින් කෑ ගහමින් තාත්තා හිටියේ. ඉතින් කොච්චර බුදු ගුණ සිහි කරන්න කියලා කිව්වත් ඒකට තරම් අවධානය යොමු වුණේ නැහැ. පස්සේ ටික කාලයක් යනකොට තාත්තට නැගිට ගන්න බැරි වුණා 3ටම් පහල පණ නැති වුණා. ඊට පස්සේ තාත්තා දවසක් අපි ගිහාම අතින් අල්ලගෙන අඬන්න පටන් ගත්තා. "හාමුදුරනේ මේක තමයි මගේ ජීවිතයේ අවසානය. මේ රෝගයෙන් තමයි මම මිය යන්නේ. මේක ඉතින් සනීප කරන්න පුළුවන් ලෙඩක් නෙමෙයි." කොහොම කියලා. පස්සේ අපි අහුව දැන් තාත්තට මේ ලෙඩෙන් නම් මැරෙන්න වෙන්නේ. මේකනම් අන්තිම කාලය එතකොට මේකට ප්‍රතිකාර කළත් සුව වෙන්නේ නැතිනම් හොඳටම විශ්වාස නම් මේකෙන් මැරෙයි කියලා දැන් තාත්තා අඬලා මොකද්ද කරන්න පුළුවන් අඬලා කරන්න පුළුවන් දෙයක් නෑ නිකන් හිත නරක කරගෙන මැරිලා දුගතිගාමි වෙන්නටයි සිද්ධ වෙන්නේ ඒ නිසා Tamanට කය රැක ගන්නට බැරි නම් අපි ප්‍රතිකාර කරමු පුළුවන් තරම් කය රැක ගන්න බැරි නම් අඩුතරමින් හිත හරි රැක ගන්නට ඕන. දැන් කය රැක ගන්න බෑ කියලා හිතත් නරක කරගත්තොත් කය නම් මෙහි අතහැරලා යනවා. හැබැයි හිත භවෙන් භවයට પરම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒතකොට හිත නරක කරගත්තොත් ඊළඟ භවයම නරක වෙනවා. ඊළඟ භවය නරක වුණාම ඊට එහා පැත්තේ තව භව කීයක් විනාශ වෙන්නට ඒක හේතු වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඒක අනුවන ක්‍රියාවක්. අපි කයට ප්‍රතිකාර කරන්නට ඕන, කය රැක ගන්නට වෑයම් කරන්නට ඕන. හැබැයි කය රැක ගන්නට බැරි නම් අපේ හිත හරි රැක ගන්නට ඕන. ඒ නිසා තාත්තට වැටහෙනවා නම් දැන් කය රකින්නට බෑ කියලා ඒක ගැන කනගාටු වෙන එක නෙමේ හිත රැක ගන්නට උත්සාහ කරන එකයි කල යුත්තේ. ඒ නිසා හැකි විදිහට බුදු ගුණ සිහි කරන්න සබ්බපාපස්ස ගාතාව කියන්න ඔය වේදනාවත් එක්කලා පැටලෙමින් ඒක භුක්ති විඳින්මින් ඒකත් එක්ක ගැටි ගැටි හිටියයි කියලා යහපතක් වෙන්නේ නැහැ කියලා අපි සිහිපත් කළා. එහෙම නැවත නැවත කියනකොට තාත්තා සබ්බපාපස්ස ගාතාව කියන්න බුදු ගුණ සිහි කරන්න ටික ටික උත්සාහ කළා එහෙම කරනකොට අර වේදනාවක් ටිකක් යටපත් වුණා. ඇත්තටම වෙන්නේ පින්නතුනේ වේදනාව වේදනාව කියලා අපි ඒකම අරමුණු කරනකොට ඒක තදින් දැනෙන්නට ගන්නවා. මොකද වේදනාව කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඒක කයේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපිට අපි සිහිනති කරලා මේ ශරීරය කපනවා, මහනවා, ඒ වගේම අස්ති විදිනවා, යකඩ ඇන දානවා එතකොට මේ මොනවා කළත් අපට අමාරුවක් නැහැනේ. හැබැයි සිහිය ආපු ගමන් ඔන්න අමාරුව දැනෙන්න ගන්න. එහෙනම් මේ අමාරුව දැනෙන්නේ අපේ සිතටයි. කයට නෙමෙයි. එහෙමනම් අපි මේක අමාරුයි අමාරුයි දරා ගන්න බෑ කියලා සිතන සිතන වාරයක් පාසා වඩා තදින් ඒක සිතට දැනෙන්න ගන්න. ඉතින් එතකොට අපිට ඒකෙන් ගැලවෙන්නටම බැරුව යනවා. දැන් තාත්තට මුලින් උනේ ඒකයි. නමුත් පසුව තාත් අර විදිහට බුදු ගුණ සිහි කරනකොට සබ්බපාපස්ස ගාතාව කියනකොට අර වේදනාව ගැන තියෙන අවධානය ගිලිහිලා වෙනත් යහපත් අරමුණක පිහිටනවා. එතකොට වේදනාව නොදැනී යනවා හෝ එහෙම නැත්නම් විටින් විට දැනුණා වුණත් වැඩිපුර අවධානය පවතින්නේ අර යහපත් කාරණේ. ඉතින් මෙහෙම ටිකක් ගතසිත සංසිඳනකොට අපි නැවත නැවත කියා දුන්නා ජීවිතයේ යථා ස්වභාවය. එහෙම කියා දෙනකොට කියා දෙනකොට දවසක් තාත්තා දෑතම ඔසවලා අර බුද්ධ රූපේ දිහාට වැඳා. වැඳලා තාත්තා කියනවා ජීවිතේ මේ තරම් ගැඹුරු කරුණු බුදුරජාණන් වහන්සේ කොහොම අවබෝධ කළාද දන්නේ නැහැ. දැන් අපිට හිතෙනවා තාත්තා හැබෑවටම බුදුන් සරණ ගියේ එදා තමයි කියලා. ඒ මොකද බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි වාක්‍යයක් හැටියට කිව්වට අපේ මනසට උන්වහන්සේගේ ගුණය ඒකෙන් පමණක් දැනෙන්නේ නැහැ. ගැඹුරින් මනස පුහුණු කරපු කෙනෙකුට ඒන් බුදුරජාණන් වහන්සේගේ ගුණය නුවණ ස්පර්ශ වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය කෙනෙකුට එහෙම බුද්ධං සරණං ගච්ඡාමි කියලා අර සාම්ප්‍රදායික වශයෙන් ප්‍රකාශ කළාට අච්චර ගැඹුරකට මනස යන්නේ නැහැ. නමුත් දැන් තාත්තට අර ජීවිතය පිළිබඳ ගැඹුරු කරුණු නැවත නැවත සිහි කරනකොට තමයි මේ තරම් සියුම් දේවල් දකින්න බුදුරජාණන් වහන්සේගේ ඥාණය කෙබඳු ඥානයක් වෙන්න ඕනද? අන්න එතන තමයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් දහමෙහි ගැඹුර දකිනවා නම් ඒතනත්තා තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ ගැඹුර දකින්නේ. අන්න ඒ නිසායි අපි සිහිපත් කළේ විදර්ශනා භාවනා විදර්ශනා ප්‍රඥාව අවදි කරන්න පුළුවන් නම් එය බුද්ධ ගුණය දකින්නට බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට බුදු ගුණ ප්‍රකට කර ගන්නට ඊටාම උසස්ම ක්‍රමය තමයි විදර්ශනා ප්‍රඥා. ඒ විදර්ශනා ප්‍රඥාව අවදි කිරීම නිසා තමයි යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙන්නේ. සෝවාන් ඵලයටපත් වෙනකොට තමයි බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව නැවත වෙනස් නොවන ආකාරයෙන් තහවුරු වෙන්නේ. විචිකිච්ඡාව දුර වෙලා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියලා දක්වන විදිහට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ගැන ධර්මයේ ස්වාක්කාත බව ගැන සංඝයාගේ සුපටිපන්න බව ගැන නැවත වෙනස් නොවන ආකාරයෙන් විශ්වාසය තහවුරු වෙන්නේ ඒ විශ්වාසය නිකන් මතු පිටින් හිතලා නෙමේ අර විදර්ශනා ප්‍රඥාවෙන් નિවැරදිව හේතුඵල දැකලා සහේතුකව ඇතිවෙනා වූ විශ්වාසය. එනිසා එය භවෙන් භවයට ගියත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකයි අචල සද්ධාව කියන්නේ. ඒතර අචල සද්ධාව ඇති වෙන්නේ බුද්ධ පූජාව තුලින්වත්, බුදු ගුණ සජ්ජායනා කිරීම තුලින්වත්, බුදු ගුණ භාවනා කිරීම තුලින්වත් පමණක් නෙමේ විදර්ශනා ප්‍රඥාව තුලින්. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝ ධම්මං පස්සති සෝමං පස්සති ඒ නිසා අපට බුද්ධ ගුණ ආවර්ජනා කිරීම අනුක්‍රමයෙන් ක්‍රම හතරකින් සිද්ධ කරන්න පුළුවන්. බුද්ධ පූජාව තුළින් ඒ වගේම බුද්ධ ගුණ සජ්ජායනය හෝ ඒ බුදු ගුණ ශ්‍රවණය කිරීම, ලේඛනය කිරීම, පොතපත කියවීම ආදී ක්‍රමවලින් ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි නිහඬව අර විදිහට බුද්ධ ගුණ නැවත නැවත ආවර්ජනා කිරීමෙන් හතරවෙනි ක්‍රමය තමයි විදර්ශනා ප්‍රඥාවයි. මේ විදිහට යම්කිසි කෙනෙක් ජීවිතේ බුදු ගුණ සිහි කරනවාද ප්‍රගුණ කරනවාද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එබඳු අයට බොහෝ ආනිසංස ලැබෙනවා එතකොට ඒ පිළිබඳව දේශනා කළ ගාථා ධර්මයක් අපි අද ධර්ම දේශනාවට මාතෘකා කළේ ධම්මපදයේ ප්‍රකීර්ණක වග්ගයේහි සඳහන් වෙන ගාතාවක් සුප්ප බුද්ධං පබුජ්ජන්තේ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති යම් කෙනෙක් දිවා රාත්‍රී බුදු ගුණ සිහි කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ ගුණය නුවණ පිළිබඳව යොමු කරන ලද සිත් ඇතිව කටයුතු කරනවා නම් ඒත නැත්තා සුවසේ නිදාගෙන ඊටාම සුවසේ ප්‍රබෝධමත්ව අවදි වෙන කෙනෙක් වෙනවා සුප්පබුද්ධම් පබුද්ධන්ති. එතකොට මේ කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර දර කරත්තයක් හිමි තැනැත්තෙක් Tamanගේ දරුවා සමග කැලේට ගිහිල්ලා රාත්‍රී කාලයේ දරුවා කැලේ ඉඳලා අර යක්ෂයින්ගේ ගුදුරක් බවට පත් වෙන්නට ගිහිල්ලා අවසානයේ ඒ දරුවා නමෝ බුද්දස්ස කියලා බුදුගුණ සිහි කරනකොටම අර යක්ෂයින් බියපත් වෙලා අවසානයේ දරුවට පූර්ණ ආරක්ෂාව සපයලා ආහාර පාන ගෙනත් දීලා රාජභෝජනය ගෙනත් දීලා ඒ දරුවට රැකවරණය සලස්සනවා. එතකොට මෙන්න මේ සිද්ධිය පාදක කොටගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කරා. එතකොට බුදුගුණ යම් කිසි කෙනෙක් සිහි කරනවා නම් ඒතනත්තාට සුවසේ නිදා ගන්නට පුළුවන්. නපුරු සිහින පෙනෙන්නේ නැහැ. ඒ වගේම සුවසේ අවදි වෙන්නට පුළුවන්. දැන් මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට ලැබෙන ආනිසංස 11ක් බුදුරජාන් වහන්සේ දක්වනවා. ඒ ආනිසංස ඒ ආකාරයෙන් බුදුගුණ සිහි කරන කෙනාටත් ලබන්නට පුළුවන් බව දහම් පොතපතෙහි පැහැදිලි කරනවා. සුඛං සුපති සුවසේ නිදා ගන්නවා නපුරු සිහින දැකලා බියපත් වෙන්නේ නැහැ. එතකොට සුඛං පටිබුජ්ජති සුවසේ අවදි වෙනවා. දැන් සමහරුන්ට හොඳට නිින්ද ගියාට හොඳට සුවසේ අවදි වෙන්නේ නැහැ. බුදුගුණ සිහි කරන කෙනාට සුවසේ අවදි වෙන්නටත් පුළුවන්. න පාපකං සුපිනම් පස්සති පාපකාරී බියජනක සිහින දකින්නේ නැහැ. විකාර රූපී සිහින දකින්නේ නැහැ. ඊළඟට manussානම් පියෝ හෝති මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානම් ප්‍රියෝ හෝති දෙවියන් ඇතුළු සියලු අමනුෂ්‍යයින්ටම ප්‍රිය වෙනවා. දේවතා රක්칸ති දෙවියන් විසින් ආරක්ෂා කරනවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් ඒ වගේම අවියාද වලින් වසවිස වලින් ඒතනත්තාට අනතුරු සිද්ධ වෙන්නේ නැහැ. තුවටන් චිත්තං සමාධියති වහාම සිත ඒකාග්‍ර වෙනවා දැන් සමහර කෙනෙකුට සිත ඒකාග්‍ර කරගන්න උත්සාහ කළාට නොඑක් අරමුණු කෙරෙහි විසිරෙනවානේ හැබැයි බුද්ධානුස්සති භාවනාව කරන කෙනාට වහාම සිත එකඟ වෙනවා. තුවටං චිත්තං සමාධියති. මුඛවන්නෝ විප්පසීදති මුහුණ ඊටාම ප්‍රභාමත් බොහොම ප්‍රසන්නයි බබලනවා. මුඛවන්නෝ විප්පසීදති. අසම්මුල්හෝ කාලං කරෝති. මුලාවටපත් වෙන්නේ නැතුව කලුරිය කරනවා. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් මිය පරලෝ යන අවස්ථාව වෙනකොට ඒ ඇයට නිවැරදිව සිහිය පවත්වා ගන්නට බෑ. සිහි මුලාවටපත් වෙනවා. එතකොට සමහර වෙලාවට සමහර කෙනෙක් සිහිසුන්ව තමයි මේ යන්නට සිද්ධ වෙන්නේ. සමහර කෙනෙකුට සිහිය තිබුණා වුණත් ඒගොල්ලෝ තැති ගන්නවා, බියපත් වෙනවා. විවිධ කරුණුත් එක්කලා එතනත්තට සිහිය පවත්වා ගන්නට බැරි වෙනවා. එතකොට බොහෝ කොට කුසල් අරමුණු වෙනුවට අකුසල් අරමුණු මතුවෙන්නට පුළුවන්. එහෙම වුණොත් ඒ තැනත්තා දුගතිගාමි වෙන්න හේතුවක් වෙනවා. නමුත් බුදු ගුණ සිහි කරන තැනත්තා අසම්මෝල් හෝ කාලංකරොත් එහෙම සිහි මුලාවටපත් වෙන්නේ නැතුව හොඳ සිහියෙන් තමන් කළ කුසල් සිහි කරගෙන ඥාන සංප්‍රයුක්තව කරන ලද කුසල් සිහි කරගෙන එහෙම නැත්නම් බුදු ගුණම සිහිපත් කරගෙන සිත එකඟ කරගෙන මේ යන්නට එතනත්තාට පුළුවන් වෙනවා ඊළඟට උත්තරින් අපට විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. එතනත්තා මාර්ගඵලයකට පැමිණෙන්නට සමත් නොවුනොත් ඒ බුද්ධ ගුණ ආවර්ජනය නිසා බ්‍රහ්ම ලෝකයේහි උපදින්නට එය හේතු වෙනවා. එහෙම නැත්නම් දිව්‍ය ලෝකයක උපදින්නට ඒ හේතු වෙනවා. ධානා මට්ටමට ඒ බුදුගුණ භාවනාව ප්‍රගුණ කරගෙන තිබුණොත් මබලෝ උපදිනෝ. එහෙම නැත්නම් දෙව්ලෝ, මනුලෝ සුගතිගාමි වෙන්නට ඒ තනත්තාට ඒ කුසලයේ හේතු වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ යම් කිසි කෙනෙක් අපි අර මුලින් සඳහන් කරපු ක්‍රම හතරට බුද්ධානුස්සතිය ප්‍රගුණ කරනවා නම් ඒ තනත්තාට මේ කියන ලද 11 ආකාරයේ ආනිසංස මේ ජීවිතය තුලමත් මතු සසරේ ලබන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එනිසා අපි ශක්ති ප්‍රමාණයෙන් හැකි හැම මොහොතකම ඔය කියපු කවර හෝ ක්‍රමයකින් බුද්ධ පූජාව තුලින් ඒ වගේම බුද්ධ වන්දනාව බුද්ධ ගුණ සජ්ජායනය තුලින් ඊළඟට බුද්ධ ගුණ අනුස්මරණය එහෙම නැත්නම් බුද්ධානුස්සතිය තුළින් ඊළඟට විදර්ශනා ප්‍රඥාව තුළින් මේ කවර ක්‍රමයකින් හෝ බුදු ගුණ නිතර නිතර ආවර්ජනා කරමින් ඒ බුද්ධ ගුණය පිළිබඳව සද්ධාව ප්‍රඥාව අවදි කරගන්නට උත්සාහ කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඉන්ද්‍රාණි මහත්මිය සහ දූ දරුවන් වන කනිෂ්ක අනෝමා ඉශානි නලින්ද ලක්ප්‍රිය ස්වන්ත්‍රී චන්න නවමාලිකා යන දූ දරුවන් සහ මොනුබුරු මිනිබිරියන් විසින් පින්කමේ ආරමුණ අගෝස්තු මාස 27 වන දින 91 වෙනි ජන්මදිනයේ සමරන ගුණශීලද සිල්වා පියාණන්ට තමන්ගේ ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ ඒ පියාණන් බොහොම කරුණාවන්ත, ගුණ යහපත් ජීවිතයක් ගත කරන, නිතර බුදු ගුණ සිහි කරන කෙනෙක් නිසා ඒ ස්වාමි දියණිය, දරුවන්, මුණුබුරු මිනිබිරියන් එකතු වෙලා එතුමන්ගේ 91 වෙනි ජන්මදිනයේදී මේ බුද්ධ ගුණ සිහි කිරීම සහ එහි වටිනාකම පිළිබඳව ධර්ම දේශනාවක් පවත්ලා එතුමන්ටත් අන් අයටත් ඒ තුලින් මඟ පෙන්වන්නට ධර්ම දාණය සිද්ධ කරලා ඒ කුසලයෙන් ආශිර්වාද කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සෑම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පිංකම, තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය පිංකම මේ දෙආකාර කුසලයම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්වරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා 91 වෙනි ජන්මදිනයේ සමරන ගුණශීලද සිල්වා මහත්මයා ඇතුළු දායකත්වයේ දරන සෑම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ සෑමටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සහිත සුවපත් ජීවිත පවත්වන්න දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ දායකත්වයේ දරන පින්නතුන්ගේ પરම්පරාවල සාංශාරිකව මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 91 වෙනි ජන්මදිනයේ සමරන ගුණශීලද සිල්වා මහත්මාට නිදුක් බව නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා සුවසේ ගුණ නුවණ වඩන්න ආය ශක්තිය චිත්ත ශක්තිය ඥාන ශක්තිය වර්ධනය වේවා හැම දිනාගෙම සියලු යහපත් සිතුම් පැතුම් සමෘද්ධිමත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම තෙරුවන් සරණයි.